Música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 තණ්හා සමුදයං ච පජානාති තණ්හා නිරෝධං ච පජානාති තණ්හා නිරෝධ ගාමිනී පටිපදං ච පජානාති එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් පිරිස දැන් මේ සූදානම් වෙන්නේ ඒ මජ්ක්‍ධිම නිකායේ මුල්ලපන්නාසක සම්මාදිට්ඨි සූත්‍රය ආශ්‍රිතයෙන් කරන මේ සසර දුක්ගිනි නිවීමට ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒ ධර්මයෙන් බිඳක් සෙවණය කරන්ට. ඒ නිසා හැම දිනම ඔය කය නිසලව තියනවා වගේ හිතත් නිසල කරගෙන නොඑක් නොඑක් අරමුණු වල හිත දුවන්නට නොදී බොහෝම සද්ධාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. අද දවසේදී ඒ සම්මා දිට්ඨි සූත්‍රයේ ශ්‍රාවකයන්ගේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළ අටවෙනි පරියාය නැත්තම් අටවෙනි ක්‍රමය වූ තණ්හා වාරය ගැනයි අපිට දැනගන්නට අවබෝධ කරගන්නට තියෙන්නේ. එදා සරියුත් මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට උපාදානය පිළිබඳ පවතින ධර්මයේ දේශනා කරලා ඒ දේශනාව ශ්‍රවණය කර භික්ෂුන් වහන්සේලා ඒයින් බොහොම සතුටට පැහැදීමටපත් වෙලා මත්තේ තේ ස්වාමීන් වහන්සේලා සරියුත් මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා එවත්නි සාරිපුත්‍ය ස්තිවිරයන් වහන්සේ බොහොම හොඳයි වහන්සේ දේශනා කළ ඒ සම්මාදිට්ඨිය ඇතිවීම පිණිස පවතින ක්‍රමය ශ්‍රාවකයන්ගේ සම්මාදිට්ඨිය ඇතිවීම පිණිස ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වුණා කියලා කියන්න පුළුවන් තව ක්‍රමයක් එහෙම තියෙනවද තව ක්‍රමයක් පනවන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඒ වෙලාවේදී සරියුත් මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා "ඇවැත්නි එහෙම ක්‍රමයක් තියෙනවා. එහෙම ක්‍රමයක් පනවන්න පුළුවන්. යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ තණ්හංච පජානාති ඇවත්නි යම් කලක ආර්ය ශ්‍රාවකතනේ තණ්හාව මොකද්ද කියලා දන්නවනම් තණ්හා සමුදයංච පජානාති. තණ්හාවගේ ඇතිවීම මොකද්ද කියලා දන්නවනම් තණ්හා නිරෝධංච පජානාති. තණ්හා නිරෝධය මොකද්ද කියලා දන්නවනම් තණ්හා නිරෝධගාමිනී පටිපදංච පජානාති. තණ්හාව නිරුද්ධ කරන ප්‍රතිපදාව මොකද්ද කියලා දන්නවනම් මෙන්න මෙපමණ කිනුත් ආර්ය ශ්‍රාවකතමේ මනා දැකුම් ඇත්තෙක් වෙනවා. ඔහුගේ දැක්වීම ඇද නැති, paludu නැති ඍජු බවට ගිය එකක් වෙනවා. මේ ධර්මයේ අර්ථය දැනගෙන, ගුණය දැනගෙන පැහැදුණු කෙනෙක් වෙනවා. ඒ වගේම මේ සද්ධර්මයට ආපු ආර්ය භූමියට ආපු කෙනෙක් කියලා කියන්නත් පුළුවන් කියලා පෙන්වුවා. ඒ කියන්නේ දර්ශන සම්පන්න පුද්ගලයෙක්, ditthi සම්පන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා තණ්හාව කියලා කියන්නේ මොකද්ද කියලා දන්නවනම් එතකොට තණ්හාව කියලා කියන්නේ මොකද්ද කියන කාරණාව තණ්හාව ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව තණ්හාව නැති වෙන්නේ කොහොමද කියන කාරණාව ගැනත් අපි පොඩ්ඩක් සම්මර්ෂණය කරලා බලමු. එතකොට තණ්හංච පජානාති කියලා පෙන්නකොට සරියුත් මහරහතන් වහන්සේම ආපහු ප්‍රශ්නයක් අහනවා මෙතනදී ඇවැත්නි තණ්හාව කියලා කියන්නේ මොකේටද? තණ්හාවට නිදාණය වෙච්ච තණ්හාව ඇති වෙච්ච හේතු කාරණාව මොකද්ද? තණ්හාව නැති වෙන්නේ කුමන ධර්මයක් නැතිවීමෙන්ද? තණ්හාව නැති කරන්න පුළුවන් මාර්ගය මොකක්ද කියලා සරියුත් මහරහතන් වහන්සේම ප්‍රශ්න කරලා සරියුත් මහරහතන් වහන්සේ මේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් චෛමේ භික්කවේ තණ්හා කායා කියලා මේ තණ්හා කොටස් හයක් තියෙනවා. මොකක්ද රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. මෙන්න මේ හය ආකාර තණ්හාවට තමයි තණ්හාව කියලා කියන්නේ කියලා පෙන්වනවා. ඊට පස්සේ තණ්හා වේදනා සමුදය තණ්හා සමුදය එතකොට වේදනා සමුදයෙන් තණ්හාව ඇති වෙනවා. වේදනා නිරෝධෝ නිරෝධා තණ්හා නිරෝධෝ. වේදනාවගේ නැතිවීමෙන් තණ්හාව නැති වෙනවා. අය මේවා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ තණ්හා නිරෝධ ගාමිනී පටිපදා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තණ්හාව නැති කරන ප්‍රතිපදාවයි කියලා සරියුත් මහරහතන් වහන්සේ එදා දේශනා කළා. එතකොට පින්වතුනි තණ්හාංච පජානාති කියනකොට තණ්හාව දන්නවා නම් කොහොමද පින්වතුනි අපි තණ්හාව දැනගන්නේ? තණ්හාව කියන එක මොන වගේ එකක් කියලාද අපි දැනගන්න වෙන්නේ? තණ්හාව කියන එක කොහොම එකක් කියලාද අපි දැනගන්නට ඕනේ? පින්වතුනි අපිට තණ්හාව කියනකොට බොහෝ දුරට හිතෙන්නේ අපේ ඒ හිතේ යම් යම් දේවලට තියෙන කැමැත්ත කියලා. ඒ ඒ කැමැත්ත තමයි නමුත් මෙතනදී අපි තණ්හාව කියනකොට තණ්හාව දැනගන්නට ඕනේ ඉස්සෙල්ලාම ප්‍රභේද වශයෙන් තණ්හාව කියන එක ඉස්සෙල්ලා දෙකට බෙදනවා පින්වතුනි. සමුදාචාර තණ්හාව සහ වට්ටමූලික තණ්හාව කියලා තණ්හාව දෙකට බෙදනවා. සමුදාචාර තණ්හාව කියලා කියන්නේ සමුදාචාර කියලා කියන්නේ නිතර හැසිරීම වශයෙන් පවතින මේ ආයතන හැසිරීම් වශයෙන් පවතින ආයතනවල හැසිරීම් වශයෙන් පවතින තණ්හාවට ඒ සමුදාචාර තණ්හාව තමයි පින්වතුනි රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා නම් කලේ සමුදාචාර තණ්හාව. මේ සමුදාචාර තණ්හාව පැවතුනහම සමුදාචාර තණ්හාව නිසා පින්වතුනි වට්ටමූලික තණ්හාව ඇති වෙනවා. වට්ටමූලික කියලා කියන්නේ සංසාර වටේ සඳහා සසර ඉපදීම සඳහා මුල් වෙන තණ්හාව. ඒ තණ්හාවට කියනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. එතකොට තණ්හංච පජානාති කියනකොට මුලින්ම මෙන්න මේ තණ්හාවේ ප්‍රභේද දෙක දකින්නට ඕනේ. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියන කාරණාව ඒ තණ්හාව අනුසාරයෙන් මේ සසර ප්‍රතිසන්දි වශයෙන් පමුණුවන තණ්හාව හදනවා තණ්හාව ඇති කරනවා ඒ තණ්හාව නිසයි පින්වතුනි උපාදානය කියන ධර්මතාවයේ උපාදානය නිසයි භවයේ භවයේ නිසයි ජාතිය එතකොට ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් වේ ඇති වෙනවා. තණ්හාව කියලා කියන්නේ ජරා මරණ දුක ඇති කරන ධර්මයක් කියලා දන්නවා නම් තණ්හාව ගැන උන ටිකක් දන්නවා. තණ්හංච පජානාති කියනකොට තණ්හාව කියලා කියන්නේ දුකට යන්න තියෙන ක්‍රමයයි දුක ඇති කරන හේතුවයි කියලා දකින්නට ඕනේ. ඒ වගේම තණ්හාවේ ලක්ෂණ ටිකත් අපි දැනගන්නට ඕනේ දකින්නට ඕනේ. මොකද මෙතනදී හොඳට දකින්නට ඕනේ මේ කෙලෙස් කියන ධර්මතාවය අවිද්‍යාව, කම්, කර්මය, තණ්හාව, උපාදානය කියන මේ නොයේ කෙලෙස් ගත්තාම පින්වතුනි මේ කෙලෙස් විතරක් අපේ ජීවිතයට හම්බ වෙන්නේ නැහැ. ඒ කෙලෙස් යෙදිලා කෙරෙන වැඩකුයි අපේ ජීවිතයට හම්බ වෙන්නේ. එතකොට තණ්හංච පජානාති කියනකොට ඒ කෙලෙසේ හඳුනගන්ට වෙන්නේ කෙලෙසේ කරන වැඩේ. තණ්හාව කියන එකත් එහෙමයි පින්වතුනි තණ්හාව කියන එක අපි හිතන විදිහේ යමකට කැමති වෙනවා කියන ගතියෙන් විතරක් දකින්න බෑ. ඒකටත් වඩා මුළු ජීවිතේ පුරාවට හරියට අතරක් නැතුව පැතිර සිටින වතුර වලක් වගේ ජීවිතේ පුරාවටම අතරක් නැතුව අරමුණක් ගානේ පැතිර තියෙන ධර්මතාවයක් පින්වතුනි මේ තණ්හාව. එතකොට ඒ තණ්හාවෙන් කෙරෙන වැඩේ දිහා බලලා තමයි අපිට තණ්හාව කියන එක ගැන අනුමාන දැක්මක් නුවණින් දැක්මක් දකින්න වෙන්නේ අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. මොකද තණ්හාව කිසිම වෙලාවක තණ්හාවේ ස්වභාවයෙන් පවතින්නේ නැහැ. තණ්හාව කියන එක හැම වෙලාවෙම යමක් අල්ලනවා කියන උපාදාන කරනවා කියන ගතියෙන් තණ්හාව විද්‍යමානයි. එතකොට මේ අල්ලා ගන්නවා උපාදාන කරනවා කියන ලක්ෂණයෙන් තමයි අපිට තණ්හාව කියන කාරණාව දැනගන්නට වෙන්නේ. ඒ කියන්නේ තණ්හාව කියනකොට මෙයා ඉන්න නිසා නේද මේ ධර්මයේ යෙදෙන්නේ කියලා තේරුම් කරගන්නට ඕනේ. ඕකට අපි මම පොඩි උපමාවක් කළොත් අපි මෙන්න මේ විදිහට බලමු <clears throat> තණ්හාව කියනකොට පින්වතුනි මෙන්න මේ උපමාවෙන් ටිකක් බලන්නට ඕනේ යම් කිසි යුද කඳවුරක් තියෙනවා කියලා හිතමු අපි මේ යුද කඳවුරට නොයෙක් දිශාවල් වලින් නොයෙක් ආකාරයෙන් සතුරු ආක්‍රමණ එන්න පුළුවන් සතුරු ආක්‍රමණ ඇතිවෙන්න පුළුවන්. එතකොට නොයෙක් සතුරන්ගේ බලපෑම් මේ කඳවුරට ඇතිවෙන්න පුළුවන්කම තියෙන නිසා ඇතිවෙන නිසා මේ කඳවුර රැක ගන්නට ඕනේ. එතකොට මේ කඳවුර රැක ගැනීමේ ඕනෑකම යම් කිසි කෙනෙකුට තියෙනවා නම් එයා මොකද කරන්නේ මේකට ආරක්ෂාවක් යොදනවා. හොඳට බලන්න කඳවුර ඇතුලේ ඉඳගෙන කඳවුර ආරක්ෂා කරන්න බෑ. ඒකට කඳවුර ඇතුළට ඇතුලේ මැදට වෙලා ඉන්නේ නැතුව එළියට යනවා. ඒ කියන්නේ කඳවුරෙන් පිටට ගිහිල්ලා ඒ සිකියුරිටි ගෙවල් හදාගෙන ඒ ගෙවල් ඇතුලේ ඉඳගෙන තමයි කඳවුර රකින්නේ. ඒ කඳවුර රකින්නවා කියලා මෙයාට කරන්න තියෙන කඳවුරේ කටයුත්තක් නෙමෙයි පිටත කටයුත්තක්. ඒ කියන්නේ ඈත බලාගෙන තමයි ඉන්න වෙන්නේ. ඈත ඉඳලා යන එන පිරිස දිහා බොහොම හෝදිසියෙන් ඉන්න වෙනවා. කවුද එන්නේ කියලා බොහොම හෝදිසියෙන් ඉන්න වෙනවා. මොන වගේ දෙයක්ද වටපිටාවේ සිද්ධ වෙන්නේ කියලා හොඳට හෝදිසියෙන් ඉන්න වෙනවා. දැන් මේ කරන හැම එකකින්ම මෙතන ඉන්න මේ කඳුර ආරක්ෂා කිරීම සඳහා යෙදිලා ඉන්න කෙනා පිටත තමයි රකින්න වෙලා තියෙන්නේ පිටත තමයි හෝදිසි කරන්නේ පිටත හෝදිසි කරනවා කියන එකෙන් කරලා තියෙන්නේ කඳුර ආරක්ෂා කරනවා කියන එක මිසක පිටතට ගිහිල්ලා යන එන පුද්ගලයෝ ගැන පරීක්ෂාකාරී වෙන්නේ බාහිර අවට භූමිය ගැන පරීක්ෂාකාරී වෙන්නේ අවට භූමියේ තියෙන ගස් කොළන් ගැන පරීක්ෂාකාරී වෙන්නේ ඒව ගැන යමක් හදන්ට එහෙම නෙමෙයි ඒවැ හරි වැරද්දක් හොයන්ට නෙමෙයි ඒව වැඩි දියුණුවක් කරන්ට එහෙම නෙමෙයි ඒ බාහිරය දිහා පරීක්ෂාකාරීව ඉන්නේ ආභ්‍යන්තරය ආරක්ෂා කරගන්න ඕනේ නිසා එතකොට ඇතුළත කඳවුර ආරක්ෂා කරන්න පිටතට යන්න වෙනවා වගේ යනවා වගේ පින්වතුනි. අපි මේ තණ්හාව තමයි හැම වෙලාවෙම තමන් කැමති කැමති විදිහකට තබා ගන්න. අපි කියමු මේ තණ්හාවට නිදාන කාරණාව පෙන්වනවා වේදනා පච්චය තණ්හා කියලා. හැම වෙලාවෙම දුක් වේදනාවෙන් ඉවත් වෙන්න තියෙන කැමැත්ත. සැප වේදනාව ලබා ගන්න තියෙන කැමැත්තයි අපිට දැන් තියෙන්නේ. එතකොට මේ Taman තුල තියෙන කැමැත්තට ආහාර ලැබෙන්නේ නැහැ Taman තුල. එහෙනම් මේ තණ්හාවේ Taman තුල තියෙන තණ්හාවට Taman කැමති විදිහට ඒ පැවැත්ම ආරක්ෂා කරගන්න නම් අපිට බාහිරේ අර කඳවුරෙන් එළියට ගිහිල්ලා කඳවුර රකින්න වෙනවා වගේ බාහිර දේවල් ආරක්ෂා කරන්න වෙනවා. ඒ කිව්වේ පින්වතුනි හොඳට බලන්ට අපිට ගෙවල් දොරවල් හදන්ට වෙලා තියෙන්නේ යාන වාහන ඉඩකඩම් හදන්ට වෙලා තියෙන්නේ දූ දරුවෝ හදන්ට වෙලා තියෙන්නේ කුමක් නිසාද දූ දරුවන්ට ආදරයකට කරනවා එහෙම නෙමෙයි ගෙවල් දොරවල් වලට තව කෙනෙකුට යහපතට ගෙවල් දොරවල් හදනවා එහෙම නෙමෙයි එතකොට අපි හිතන්නේ තව කෙනෙකුට උපකාරී පිණිස තව අයට උපකාරී පිණිස ගෙවල් දොරවල් හදනවා කියලා. එහෙම නැත්නම් දරුවන්ට උපකාරීව දරුවෝ හදනවා, මුණුපුරන්ට උපකාරීව මුණුපුරව හදනවා. ලෝකෙට උපකාරීව සේවයක් කරනවා කියලා. නමුත් හොඳට දකින්න ඕනේ තමන්ගේ ආධ්‍යාත්මිකයේ තියෙන කැමැත්ත නම් තමන් තුල තියෙන කැමැත්ත ඉෂ්ට කරගන්නයි අපි බාහිර දේවල් කරලා තියෙන්නේ. ඒ කියන්නේ කඳුර රකින්න කෙනාට කඳුරෙන් පිටත බලාගෙන ඉන්න වෙනවා කටයුතු කරන්න වෙනවා වගේ අපි අපි තුල ඇති කැමැත්තට අපි තුල ඇති ආශාව ඉෂ්ට කරගන්න තමයි පින්වතුනි අපි ගිහිල්ලා තියෙන්නේ. අපි උපමාවක් කිව්වොත් අපිට ප්‍රියමනාප රූපයක් බලන්ට රූප තණ්හාව තියෙන්නේ. නමුත් මේ රූපය අපිට ලැබෙන්නේ රූප වහනී නාලිකාවක් ඉන්නම්. ඒක බලලා නම් දැන් අපිට මේ රූප පෙට්ටිය කැඩෙන්නේ නැතුව පරිස්සම් කරගන්න වෙනවා. ඒක දූවිලි වැදෙන්නේ නැතුව පිහදාන වාරයක් ගානේ ඒක ලස්සනට ගෙනල්ලා ඒක ගෙනල්ලා ආරක්ෂා කරලා තියෙන ගානේ මේ බාහිර රූපවාහිනී යන්ත්‍රයක් වේවා රේඩියෝ එකක් වේවා සීතකරණයක් වේවා ඇයි මේ කෑලි අපේ ගෙවල් වලට අවශ්‍ය? පින්වතුනි මේ තණ්හාව නිසායි. මේක තියෙනවා නම් මේ රූපය බලන්න පුළුවන්. රූප තණ්හාව ඉෂ්ට කරගන්න පුළුවන්කම නිසා. ඇයි මේ කැසට් එකකට ගුවන් විදුලියකට වගේ දෙකකට කැමති? ඒ කෑලි ටික ඕනේ නැහැ. නමුත් ඒ කෑලි ටික නිසා නම් අපිට සද්දයක් අහලා සැප විඳින්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් සද්දය අහලා සැප විඳින්න ඕනකමයි තියෙන්නේ. ඒ නිසා මේ ගුවන්විදුලි යන්ත්‍රය රකින්න වෙලා. එතකොට කයට මෘදු පහසක් ලබා ගන්නට නම් සිසිල්ලාමක් ලබා දෙන්නට නම් මේ සීතකරණේ තියෙන්නේ. ඒකට මේක රකින්න වෙලා. මේ වගේ අපිට හිතට සතුටු වෙන යමක් ලැබෙන්න නම් හිත සතුටු කරන්න නම් ඒ සඳහා තමයි මේ ධර්මමුණු පුරෝ ගෙවල් දොරවල් තියෙන්නේ. එතකොට හොඳට බලන්න මේ Taman තුල තියෙන සැප වේදනාව බලාගෙන ඒ සැප වේදනාව ගන්න ඕනෙකමට කරන දේ දකින්ද තණ්හාව කියලා. එතකොට තණ්හාව මේ මුළු ලෝකෙම තණ්හාවට 16 කියලා පෙන්නනවා. මෙන්න මේ කාරණාව හොඳට සිහි කරන්ඩ මේ තණ්හාවට 16 කියන්නේ ඇයි කියලා අපි අර උපමාව තව ටිකක් සම්මර්ෂණය කරලා බලමු. මේ තණ්හාවට දාසේ කියන කාරණාව තේරුම් කරගත්තොත්ම පින්වතුනි අපේ චරිතය ගැන අපේ ජීවිතය ගැන අපි හරියට කලකිරීමටපත් වෙයි. අපි කියමු මෙහෙම කාරණාවක් යම්කිසි gedaraක වැඩකරන වැඩකාරකමට යම්කිසි කෙනෙක් ගියා කියලා හිතන්නකෝ. දැන් මේ වැඩ කරන මිනිස්සයාට ඒ gedara ගෙහිමි පුද්ගලයා කියනවා ළමයෝ කඩේට ගිහිල්ලා එන්න කියලා. ඔන්න ගිහින් කඩේට ගිහිල්ලා එනවා. ආපු ගමම්ම කියනවා ළමයෝ මේ මිදුල අතු ගාලා දාන්නකො. ඔන්න මිදුලත් අතු ගන්නවා. ඒ ගමම්ම කියනවා ළමයෝ මේ රෙදි ටික හොදලා දාන්නකො. ඒකත් කරනවා. ඒක ඉවර වෙනවත් එක්කම ඒ ගමම්ම කියනවා ළමයෝ මේ ටික උදුළු ගාලා දාන්නකො. ඒකත් කරනකොට කිපෙන්නේ නැද්ද? තරහ වෙන්නේ නැද්ද? එතකොට සමහර විට ඒ වැඩ කරන ස්වාමියාට බයින්ද පුළුවන්. එක්ක ගහන්න පුළුවන් මේ මිනිස්සයා පමන දන්නේ නැහැ කියලා ඒ වැඩ ගන්න කෙනා ගැන කලකිරෙන්න පුළුවන් තරහ ගන්න පුළුවන් සමහර විටක මට මේ වගේ රස්සාවල් ඕනේ නැහැ කියලා දමලා ගහයි ගහලා යයි සමහර විටක ඔය කියන කියන විදිහට එක දවසක් ඕනනම් කරයි දවස් දෙකකුත් කරයි තුනකුත් කරයි හතරකුත් කරයි ඊට පස්සේ හෝ ඕක කරන්න ඇති වෙනවා මේ වැඩ ගන්න මේ විදිහට වැඩ කරන තැනක කිසිම කෙනෙක් ඉදී කියලා හිතනවද මේ පින්වුතුන් හොඳට කල්පනා කරලා බලන්න. එහෙම බාහිර ලෝකේ යම් කිසි වැඩකාර කෙනෙක්ගෙන් වැඩක් ගන්න හැදුවොත් එයා දවසක් දෙකක් මේ විදිහට නොකඩවාම වැඩ කියන්න කියන්න කියන කියන එක කරයි ඊට එහා කරන්නේ එයා ගැන අපහැදීමටපත් වෙනවා පිළිකුලටපත් වෙනවා ප්‍රතික්ෂේප කරන තැනටපත් වෙනවා ඒ රස්සාව දෙපා කියන තැනටපත් වෙනවා කිසි විවේකයක් නැහැ. හරිම අපහසුයි කියලා සමහර විට දොස් කියලා බැනලා සමහරට පහර දීලත් එතනින් පිට වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි මේ තණ්හාවට දාසය කියලා කියන තැන මෙන්න මේ අර්ථයෙන් දකින්න ඕනේ. දැන් ওই බාහිර දාසකම් කරන කෙනා බාහිරේ හේතුයෙන් කලකිරෙන්න උනත් පුළුවන්. නමුත් පින්වතුනි තණ්හාවත් ඔය වගේම යමක් කරනවා ඒ කවදාවත් මෙයාට අපි කවුරුවත් මෙයාගේ දෝෂය දැකලා නැහැ. මෙයාගේ කලකිරලා නැහැ. මේ තණ්හාවේ දෝෂය දැකලා තණ්හාවට කලකිරුණොත් අන්න එදාට තමයි පින්වතුනි අපි දාසභාවයෙන් මිදෙන්නේ. එතකන් මෙයා මේ ස්වාමියාට අපි වැඳගෙන ඉන්නවා. මේ ස්වාමියාට අපි හරි කීකරුයි. මෙයාට ගැන දෝෂයක් දකින්න. අපි උදාහරණයක් හැටියට කිව්වොත් ඔන්න පින්වතුනි ඔබේම හිත කියනවා අනේ මෙතන ඉන්න බෑ කම්මැලි යන්නට ඕනේ අහවල් නගරෙට කියලා. ඔන්න දැන් ඔබ යනවා. සමහර විටක දින ගාණක් උත්සාහවත් වෙලා බොහොම වෙහෙසෙන් මහන්සියෙන් තමයි දින ගාණක් උත්සාහවත් වෙලා බොහොම වෙහෙසෙන් මහන්සියෙන් තමයි පින්වතුනි ඒ නගරෙට යන්නේ. ගිහිල්ලා අනිත් අතටම හිත කියන අයියෝ මේකෙනම් ඉන්න බෑ ආපහු යන්න ඕනේ. ඔන්න කියපු ගාමම ආපහු එනවා. ඒ ආපු ගවම්ම දැන් හිත කියනවා අහවල් රූපේ බැලුවොත් නම් හොඳයි. ඔන්න කියපු එක අරන් දෙනවා. ඊට පස්සේ කියනවා සින්දුවක් ඇහුවොත් නම් හොඳයි. අහපු ගවම්ම ඔන්න දැන් ඒක අතහැරනවා. දැන් හොඳ සින්දුවක් අහන්න උත්සාහවත් වෙනවා. ඊට පස්සේ ඒක කරනකොටම දැන් කෑමක් උයාගෙන හොඳ කෑමක් කෑවොත් හොඳයි. දැන් කෑම කනවා. ඊට පස්සේ අහවල් ස්පර්ශ ලබන්න තිබුණොත් හොඳයි. ඔන්න ඒක ලබා දෙනවා. ඊට පස්සේ අහවල් කෙනා එක්ක පොඩ්ඩක් කතා කරන්න ගියොත් හොඳයි. ඔන්න එතෙන්ට යනවා. මේ හිත කියන කියන එකට වැඳගෙන එහෙයි කියන මට්ටමේ අපි අහනවා මිසක මෙයා කියන කියන එක කරනවා මිසක කවුරුවත් මෙයා ගැන කලකිරෙන්නේ නැහැ. හොඳට බලන්න මේ හිතම විතක කියනවා අහවල් තැනට යන්න කියලා. අහවල් දේ කරන්න කියලා. එයාම කියනවා දැන් උතන හිටිය හැටි දැන් ওই දේ කළා ඇති ඕක නතර කරන් අහවල් තැනට යන්න ආපහු ඒ විදිහට කරනවා ආපහු කියන නෑ කමන්නේ ආපහු අතෙන්ට යන්න. ආයෙත් එතෙන්ට යනවා. කිසිම කෙනෙක් අර බාහිර කෙනෙක් නම් එක වැඩක් ඉවර කළා එක වැඩක් කරනකොට ඒ හේතුවෙන් එයා ගැන කලකිරෙනවා එයා ගැන බොහොම අප්‍රසාදයටපත් වෙන නමුත් තමන්ගාව ඉන්න තණ්හා කියන ස්වාමියා ගැන කවුරුවත් කලකිරෙන්නේ තණ්හාව නැමැති ස්වාමියා තමන්ගෙන් දවස පුරාවට 16 ගෙන් වැඩ ගන්නවා වගේ වැඩ ගන්නවා ඒත් ඕගොල්ලෝ කවුරුවත් ඒක දකින්නේ හොඳට බලන්න දරුවන්ට දැන් මෙහෙම කරන්නයි කියලා කිව්වහම ඒ විදිහට කරනවා. දරුවන්ගේ සුභසිද්ධිය සඳහා මෙහෙම කරන්නයි කිව්වහම එහෙම කියනවා. දැන් දරුවෝ ඉස්කෝලේට අරගෙන යන්නයි කිව්වහම එහෙම අරගෙන යනවා. දැන් ගෙදර මේ මේ ටික හදන්නයි කිව්වහම ඒ ටික හදනවා. දැන් වත්ත මේ විදිහට ලස්සනට මල් වැට කපලා මෙහෙම හදන්නයි කිව්වහම ඒ විදිහට කරනවා. දැන් ඉස්සරහා ටික පිරිසුදු කරලා තින්ත ටිකක් ගාලා එහෙම හදන්නයි කිව්වහම ඒ ටික කරනවා. දැන් ගෙදරට වතුර අඩුපාඩුයි වතුර හදන්න කිව්වහම ඒ ටික කරනවා. කියන කියන එක ඕගොල්ලෝ කළා මිසක කවදාවත් ඕගොල්ලෝ මේ ස්වාමියා ගැන කලකිරලා තියනවද කියලා බලන්න. මේ වැඩ ගන්න ස්වාමියා දැකලා තියනවද කියලා බලන්න. නෑ. මේ තණ්හාව නැමැති ස්වාමියායි පින්වත්තුනි මෙතන ඉඳගෙන අපේ මේ මේ දේවල් වලට යොමු කරවන්නේ. වේදනාව උපදවා ගන්නට උපදින්න පුළුවන් හැම ශේස්ත්‍රයකම මෙයා ඇවිදිනවා වේදනාව උපදවා ගන්න වේදනාව කියන තණ්හාවෙන් අපිව මිරිකලා අරගෙන හැම තැනකම ජීවිතයට යොදවනවා ඒත් අපේ තියෙන අවාසනාව කියන්නේ පින්වතුනි අපි මෙහෙම ස්වාමියෙකුට යටත්ව කීකරුවක ඉන්න ගෝලියෝ කියලා අපි දන්නේ බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කළේ මුළු ලෝකෙම තණ්හාවට දාසේ තණ්හංච පජානාති කියනකොට හොඳට දකින්න ඕනේ අද අපේ ස්වාමියා අපි නෙමෙයි තණ්හාවයි කියලා දකින්න. ඕගොල්ලන්ට ස්වාධීන පැවැත්මක් නැහැ කියන එක ඕගොල්ලෝ දකින්න. ඕගොල්ලන්ව මෙහෙවන ඕගොල්ලන්ව ජීවත් කරන ඕගොල්ලෝ හැමදෙනාගේම ස්වාමියා තණ්හාවයි කියන තැනකින් දකින්න තරම් ඕගොල්ලෝ දක්ෂ වෙන්නට ඕනේ. මේ ගෙවල් දොරවල් හැදුවනම් හැදුවේ, දූ දරුවෝ හැදුවනම් හැදුවේ, යාන වාහන ගත්තනම් ගත්තේ ඕගොල්ලන්ගේ වමනාවට නෙමෙයි මේ ස්වාමියාගේ වමනාවටයි කියන කෙනුත් දකින්න. ඕගොල්ලෝ ස්වාමියාට උපස්ථාන කරගෙනයි ඉන්නේ කියන කාරණාව දකින්නට ඕනේ. ස්වාමියාට උපස්ථාන කරමින් ඉන්නේ නිකන්නම් නෙමෙයි වැඳගෙන ඉන්නේ. චුට්ටක්වත් එහාට මෙහාට දෙන්නේ එහාට මෙහාට වෙන්න දෙන්නේ එයාගේ වචනය අකුරටම ඉෂ්ට කරමින් සූහචකීකරු ගෝලයේ වෙලා හැම දෙනාම ඉන්නවා කියන තැනින් දකින්න තණ්හංච පජානාති කියනකොට මේ තණ්හාවේ ලක්ෂණය තමයි අද අපිව මේ වගේ හසුරවන එක කියලා දකින්න. එතකොට ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ තණ්හාවට දාසයි ලෝකෙම. එතකොට 16ක් වගේ මේ කටයුතු කරන්නේ ස්වාමියා කියන නිසයි කියන එක තේරුම් ගන්න. උදේ වැඩට යන්නේ වැඩ ඇරිලා ගෙදර එන්නේ මේ මේ විදිහට වැඩට යන්නේ එයා කියන විදිහටයි. එයා කිව්වොත් වැඩි වියදම් කරන්න බෑ මෙහෙමයි වියදම් කරන්න කියලා ඕගොල්ලෝ කරන්නේ එහෙම. එයා කිව්වොත් මේ ටික ඉතුරු කරන්න ඕනේ කියලා ඒ විදිහට කරන්නේ. එයා කිව්වොත් මේ ටික වැය කරන්න ඕනේ කියලා ඒ විදිහටයි කරන්නේ. ඒ නිසා තණ්හංච පජානාති කියනකොට අන්න ඒ ටික දකින්න ඕනේ. ඒ ස්වාමියා කියන කියන වැඩ ටික කරන අර්ථයකිනුත් මේ තණ්හාව දකින්න. එතකොට ඊගාව කාරණාව තමයි මේ ස්වාමියා හැම වෙලාවෙම අපිව වැඩේ යොදවන්නේ අර කඳවුරෙන් පිටත වගේ තමන්ගෙන් පිටත දූ දරුවෝ ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් දුක් වේදනාව එන දේවල් අයින් කරන සැප වේදනාව එන දේවල් ලං කරන්න තමයි මේ ඕගොල්ලන්ව යොදවලා තියෙන්නේ. එතකොට හැම වෙලාවෙම මේ බාහිර ලෝකේ රැස් කරන ගතියෙන් දුක් අප්‍රිය අමනාප දේවල් ඉවත් කරන අයින් කරන ගතියෙන් දකින්න තණ්හාව තණ්හාව ඇතිතාක් පින්වතුනි තියෙන ලක්ෂණය තමයි මේ ලෝකේ දේවල් අනිත්‍ය වූ දුක් වූ විපරිණාම වූ සංකත වූ දේවල් රැස් කරන ගතිය නතර වෙන්නේ නැහැ. ඒවා එකතු කරන ක්‍රම නතර වෙන්නේ නැහැ පින්වතුනි. එතකොට තණ්හංච පජානාති කියනකොට හොඳට දාසි අර්ථයෙන් දකින්න අපි මෙච්චර කොච්චර වැඩ කරලත් මේ ස්වාමියාගේ ඇතිවීමක් නැහැ. ඒ බඳු ස්වාමියා ගැන අපේ කලකිරීමකුත් නැහැ. කල නොකිරෙන Taman ගැනත් ඇතිවීමක් නැති ස්වාමියා ගැනත් හොඳට ඕගොල්ලෝ තේරුම් ගත්තොත් අන්න එදාට කියනවා යම් මට්ටමක තණ්හංච පජානාති කියලා. ඊට පස්සේ මේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියන මේ තණ්හාවේ කෘත්‍ය නිසා තමයි මේ තණ්හාවේ ලක්ෂණය නිසා තමයි තණ්හාව නිසා තමයි අපිට ටීවී කැසට් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් ගොඩ ගහගන්න වෙලා තියෙන්නේ කියලා දකින්ද තණ්හාවේ චරිතය දකින්න gedara තියෙන බඩුමුට්ටු දිහා බලනකොට ඕගොල්ලන්ගේ ජීවිතයේ ඇති තණ්හාව දකින්න මේ තණ්හාවට උපකාර ධර්මතා ටික තණ්හාව පෙනින්නේ ওই කාරණාවලින්. ඔගොල්ලෝ හිතනවාද තණ්හාව නැති කරපු රහතන් වහන්සේ නමක් කැසට් දෙක් ටීවී සීතකරණ යාන වාහන ඉඩකඩම් මිල මුදල් ගොඩ ගහගෙන ඉඳී කියලා නෑ මොකක් නිසාද මේ කාරණාවල් ගොඩ ගහගෙන ඉන්නේ ඇයි මේ තණ්හාව කියන එක වේදනාව වේදනාපච්චය තණ්හා වේදනාවටයි තණ්හාව ඇති කරලා තියෙන්නේ යම් යම් ආකාරයකට සැප වේදනාව ලැබෙනවා නම් ඒ ඒ දේවල් වලට තණ්හායි ඒ දේ දේවල් රැක ගන්නවා එතකොට ඔගලන්ට තණ්හාව කියනකොට යම් දෙයකට හිතේ ඇති කැමැත්ත කියන ගතියෙන් දකින්න එපා. gedara badu muttu tika ඔක්කොම දකින්න තමන්ගේ තණ්හාව කියලා. තමන්ගේ තණ්හාවේ ප්‍රභේදය දකින්න. තණ්හාවේ වැට දකින්න තමන් වටේ තියෙන ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියන මේ දේවල් දිහා බලලා මේ තමන්ට වටිනා වස්තු ටිකක් තියෙනවා තමන්ට මෙච්චර මෙච්චර වටිනා දරුමුණු පුර ඉන්නව නෙමෙයි මෙච්චර මෙච්චර තණ්හාවේ ප්‍රභේද තමන්ට තියෙනවා කියලා දකින්න. තමන් වටාවට තණ්හාව මෙච්චර තණ්හාව මේ මේ ආකාරයෙන් රැස් වෙලා කියලා දකින්න. තමන්ගේ ස්වාමි පුරුෂයා තණ්හාව නැමැති ස්වාමියා මේ මේ දේවල් එකතු කරන්න කියලා ඒ ඒ දේවල් එකතු කරලා තමන් කියලා දකින්න. එතකොට ඔය අරමුණු ගාන තමන්ගේ චරිතය තමන්ට පේන්න ඕනේ. මොකද තණ්හාවෙන් යුක්ත සසර ඉන්න තමන්ගේ චරිතය යෝකෙන් හෙලි වෙන්නේ මේ මේ දේවල් ගොඩ ගහගෙන වට කරගෙන ඉන්නවා කියනකොට එතකොට දකින්නවා Tamanට තණ්හංච පජානාති කියනකොට තණ්හාව දන්නවා කියනවා නම් තණ්හාව නිසා එකතු කරපු හැම දෙයක්ම පෙන්වන්නේ මේද තණ්හාවේ කෘත්‍යයක් නේද මේ තණ්හාවේ කටයුත්තක් නේද මේ තණ්හාව නැමැති ධර්මතාවය නිසා ගත් එකක් නේද මොකද රූප පෙට්ටියක් ගත්තේ රූප වාහිනියක් ගත්තේ මොකටද ප්‍රියමනාප මේ රූප බලන්න රූප බලන්න ගත්තේ රූප තණ්හාව නිසා නෙමෙයිද එහෙනම් රූප තණ්හාව නැමති ස්වාමියා කියපු නිසා නෙමෙයි දෝකෝල රූපවාහිනියක් ගෙනාවේ. එහෙනම් ගෙදර රූපවාහිනිය තියෙනවා කියලා කියන්නේ මේ තණ්හාව නියෝජනය කරන්න තියෙන සංකේතයක් නෙමෙයිද? ඒ වගේම සද්දේ, ගන්ධේ, රසේ ඔන්න ඔය ටික ওই විදිහටම දකින්න ඕනේ. එතකොට ඒ විදිහට දැන් තණ්හාව හඳුනා ගන්න පුළුවන් තමන් වටේ තියෙන බඩු මුට්ටු වලින්. ඒ වගේම තමන් යමක් කරනවා ආපහු තමන්ට බෑ කියලා හිතෙනවා ආපහු ඒකම කරනවා ආපහු බෑ කියලා හිතෙනවා අහවල් තැනට යන්න කියලා තමන්ගේ හිතෙන් බල කරනවා ගිහිල්ලා ශනේකින්ම අනේ දැන් මෙතන ඉන්න බෑ කියලා අනිත් අතට එනවා ආපහු එතන ඇවිල්ලා තව ටිකකින් ආපහු යන්න කියනවා මේ වගේ අතරක් නැතුව එහාට යවනවා මෙහාට යවනවා ඇවිද්දනවා මේ වැඩ ගන්න ගතිනුත් තමන්ගේ ස්වාමියාව තමන් හඳුනගන්නට මෙන්න මේට ගත්තාම තන්නංච පජානාත් ඒ විතරක් නෙමෙයි මේ ස්වාමියා අන්තිමට ඕගොල්ලෝ යදවල කොහෙද තියෙන්නේ හොඳට බලන්න මෙයා මෙහෙම කරවලා අන්තිමට උපාදානීය ධර්මයන් උපාදානය කරවලයි තියෙන්නේ. බලන්න ඕගොල්ලෝ එකතු කරලා තියෙන්නේ රූපයක් නෙමෙයිද? වේදනා සංඥා සංඛාර විඥාන නෙමෙයිද? මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තණ්හාවම උපාදානයි කියලා දකින්න. එක්තරා අවස්ථාවකදී මජ්ක්‍ධිම නිකායේ මහ පුන්නමා සූත්‍රයේදී පුන්නමා කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මේ උපාදානය උපාදාන ස්කන්ධයත් උපාදානයත් දෙකක්ද එකක්ද කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුන්න පංච උපාදාන ස්කන්ධයත් උපාදානයත් එකක් නෙමෙයි දෙකක්. එතකොටුවත් පංච උපාදාන ස්කන්ධය කෙරෙහි තියෙන තණ්හාව උපාදානයයි. එතකොට හොඳට දකින්න මේ රූප වේදන සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි තියෙන තණ්හාවම උපාදානයි. එතකොට හොඳට දකින්ද දුක එකතු කරන ගතියෙන් දුක රැස් කරන ගතියෙන් මොකද පංච උපාදාන ස්කන්ධය කියනකොට සැප හැම නෙමෙයි දුකනේ. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස ධර්ම මේවා එකතු කරවන රැස් කරවන තමන් වටාවට ජරා මරණ එකතු කරන ලක්ෂණයෙන් දකින්න තණ්හාව. තණ්හංච පජානාති කියනකොට ඒ ටිකක් දකින්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි මේ තණ්හාව කියන කාරණාව තිබුණොත් මේ තණ්හාව නිසා කාමවචර වූ රූපවචර වූ අරූපවචර වූ යම්ම ධර්මතා ටිකක් තියෙනවා නම් ඒ කාමවචර වූ රූපවචර අරූපවචර වූ සියලුම ධර්මතා Tamanට අහසු වෙන්නේ ඒවා අල්ලගෙන ඉඳ වෙන්නේ තණ්හාව නිසායි මේ තණ්හාවේ ලක්ෂණය තමයි ඇහැට පෙනෙන රූප අල්ලගන්න එක කනට ඇහෙන ශබ්ද ඇසුරු කරන එක, නාසයට දැනෙන ගන්ධ ඇසුරු කරන එක, දිවට දැනෙන රස ඇසුරු කරන එක කියන එක ඒ තණ්හාවේ කෘත්‍ය දකින්න. ඇහැ ඇහෙන් දැකපු රූපේ සිහි කරලා ආපහු රූපේ හොයාගෙන යන්නේ රූපේ දකින්නකොට සතුටු වෙන්නේ දැකපු රූපේ ආපහු ඇති බවට අපි මතක තබා ගන්නෙත් තණ්හාවේ ඇති දාස බව නිසායි තණ්හාව නැමැති ස්වාමියාගේ හැකියාවක් කියලා දකින්නේ. එතකොට තණ්හාව තිබුණොත් ඇහෙන් දකපු රූපය දැඩිව අල්ලගෙන ඉන්නවා දකපු රූපය තිබ්බා කියන මානසික මට්ටම එළඹ සිටිනවා. ওই ටිකේදී හොඳට තියෙනවා තණ්හා රූප දැක යම යම් රූපයක් දැකලා දැකපු රූපය තියෙනවා කියන මට්ටම එනකොට එතන තියෙනවා පින්වතුනි රූප තණ්හාව නිසා රූපේ උපාදාන වෙලා තියෙනවා උපාදාන වෙච්ච නිසා රූපේ භවයේ පිහිටලා තියෙනවා. ඒ කියන්නේ දැකපු රූපේ තියෙනවා කියන මානසික මට්ටමේ ළඹසිල්ල තියෙනවා. භවය නිසා ජාති දැකපු රූපේ බලන්න යනවා. ඔය යෑමමයි අද යන විදිහට ප්‍රතිසන්දි වශයෙන් උත් යන්නේ. ඒ නිසා ජාතිය. එතකොට ජරා මරණ මේ තණ්හංච පජානාති කියනකොට තණ්හාව දකින්ට කුමන අර්ථයකින්ද සසර ජරා මරණ දුක ඇති කරන ධර්මයක් තණ්හාව කියන්නේ පංච උපාදානස්කන්ධය හා ගෙතුණු ධර්මයක් තණ්හාව කියන්නේ පංච උපාදානස්කන්ධය ඇති කරන ධර්මයක් තණ්හාව කියන්නේ දුකට පමුණුවන ධර්මයක් තණ්හාව කියන්නේ දුක ඇති කරන හේතුවක් තණ්හාව කියන්නේ කියන කාරණාව දකින්න ඕනේ. තණ්හාව යම් තැනක තිබුණොත් තණ්හාව කියනකොට වචන නෙමෙයි. ඕගොල්ලෝ දකින්න ඕනේ මේ දාස බව කර කර ඉන්න එකේ ඒකයි දැන් තණ්හාව කිව්වේ දාසි බව කර කර ඉන්න එක තිබුණොත් ජරා මරණයෙන් මිදෙන්නේ නැහැ කියන එක කිව්වේ. ඒ කිව්වේ හිත කියන කියන තණ්හාව නැමැති දාසයා කියන කියන දේ කරගෙන බණක් භාවනාවක් ඕගලන්ට කරන්න යන්න පුළුවන් වෙයිද? ආරණ්‍යයකට ගිහිල්ලා සිල් ගන්න කියලා හිතන්නකෝ. අනේ මේ දරුවගේ වැඩ ටික තියනව නේද? මේ රස්සාව මේ ටික කරන්නේ කවුද? මේ ටික කරන්න ඕනේ නේද? ඕකට ගියාම මේ ගේ හදන්නේ කවුද? මේ ඉඩම් බලන්නේ කවුද කියලා ඒ ස්වාමියා විරුද්ධ ඕගලන්ට යන්න පුළුවන් වෙයිද? හොඳට දකින්න ඕගොල්ලෝ ස්වාමියාට කීකරුව ඉන්නවා කියලා කිව්වේ තණ්හාව. තණ්හාව මොකට හේතුවක් කියලාද ඕගොල්ලෝ අහලා තියෙන්නේ? දුකට හේතුවක් දුක්ඛ සමුදය. එහෙනම් ඒ කිව්වේ ඕගොල්ලෝ මේ පින්වතුන් ඔය ස්වාමියාට කීකරුව ඉන්න තාක් ඒ කිව්වේ මේ හිත කියන කියන විදිහට ඔය වැඩ කර කර ඉන්නවා කියලා කියන්නේ දුකට හේතුවක්. ඔය දුක ඇති වෙන විදිහට ඉන්නවා කියන කාරණාවයි. දුක නැති කරන්න කියලා හිතාගෙන ඕගොල්ලෝ කළා තියෙන දුක ඇති වෙන විදිහට ජීවත් වෙලා නෙමෙයිද කියලා හොඳට හිතලා බලන්න. දුක නැති කරන්න කියලා ගෙවල් හදනවා මෙයා මේ ස්වාමියායි කියන්නේ ගෙවල් හදන්න යාන වාහන ගන්න ඉඩ කඩම් ගන්න මිල මුදල් ගන්න දූ දරුවෝ ඇති කරන්න කියලා කියන්නේ කවුද දුක නැති කරගන්න කියලා ස්වාමියා තණ්හාව නැමැති ස්වාමියා කියන්නේ. ඒක කරන්න කරන්න බලවත් උනේ අනතුරක් නැතුව ඉන්නේ මහා ඉහළ තත්වයක වැජෙන්නේ කවුද කියලා බලන්න ස්වාමියා නෙමෙයිද කියලා. එතකොට මේ ස්වාමියා නිසාම නම් දුක එන්නේ. ඒ ස්වාමියා කියපු දේ කළා දුක නැති කරන්න පුළුවන් කියලා හිතනවාද? මේ පින්වතුන් හොඳට දකින්න මේ පුද්ගල භාවයේ ඉක්මවා පවතින ධර්මතාවය දිහා තණ්හාව නැමැති ස්වාමියා ඉන්නවා කියලා කියන්නේ දුකට හේතුව තියෙනවා ඒ කියන්නේ ගෙවල් දොරවල් වල ටීවී එක ගන්න කියලා කියනවා නම් කැසට් එකක් ගන්න කියලා කියනවා නම් සීතකරණයක් ගන්න කියලා කියනවා නම් ඔය නොයේක් නොයේක් බඩු එකතු කරන්න කියලා කියනවා නම් ඒ එකතු කරන්න කියලා කියන්නේ ස්වාමිය කියලා දකින්න. එහෙනම් මේ එකතු කර කර ඉන්න තාක් දුකෙන් මිදෙන්නේ නැහැ කියලා දකින්න. අහවල් දේ කරන්න අහවල් දේ කරන්න අහවල් වැඩේ කරන්න එපා කියලා ස්වාමියා කියන කියන විදිහට කරනවා නම් දකින්න මේ තණ්හාව මේ ස්වාමියා එහෙම කර කර ඉන්න තාක් දුකෙන් මිදෙන්නේ නැහැ කියලා දකින්න. දුකට හේතුව තණ්හාවයි කියනකොට ඕගොල්ලෝ දකින්ද අපි මේ විදිහට කර කර හිටියොත් දුකෙන් මිදෙන්නේ නැහැ කියන තැන තරම් දකින්න තරම් ඕගොල්ලෝ පොහසත් වෙන්නට ඕනේ. එතකොට ඔන්න ওই ටික දන්නවනම් තණ්හංච පජානාති කියලා කියන මේ ස්වාමිය දැනගන්න පුළුවන්. ස්වාමිය දැනගන්නවා කියනකොට දකින්න ඕනේ ස්වාමියා කියන්නේ දුක්ඛාර්ථයෙන් දකින්න ඕනේ. මෙයා ඉන්න තාක් දුකෙන් හිස් නැ දුකෙන් මිදෙන්න පපුවේ අද්ග ගහ විලාප දෙදී අඬා අඬා මේ සසරේ යන්න පුළුවන් එක්කන් යන කෙනෙකුයි කියලා දකින්න අද අපේ චරිතය මේ දුකට හිමිකාරයෙක් වෙච්ච චරිතයයි කියලා දකින්න තරම් ඕගොල්ලෝ දක්ෂ වෙන්නට ඕනේ. ඔන්න ඔය මට්ටම දැක්කොත් ඕගොල්ලන්ට තණ්හංච පජානාති කියන කාරණාව කියනවා. තව මේක ගුඩේ විස්තර ලැබෙන්නට ඕනේ දැනට තණ්හාව දන්නවා කියන කාරණාව කියනවා නම් ওই මට්ටමටවත් දකින්න ඕන. තණ්හාව කියනකොට හිතේ ඇතිවෙන යම් යම් වස්තුන්ට ඇතිවෙන කැමැත්ත ගතියෙන් දකින්න එපා. අද ජීවිතේම එහෙට දුවනවා මෙහෙට දුවනවා එහෙ මෙහෙ දුවන මේ ජීවිතේම දකින්න මේ තණ්හාව මේ දා මේ ස්වාමියා කියපු වැඩ කටයුතු කරන්න මේ ගිහිල්ලා තියෙන්නේ. උදේ ඉඳන් රෑ වෙනකන් එහාට මෙහාට දුවන්නේ මේ ස්වාමියාට කී කරුවයි. මෙන්න මේ කටයුතු කරන පුද්ගලයෙක් නෑ ස්වාමියායි ඉන්නේ. පින්වතුනි මෙතන අනාත්ම ධර්මතා ටිකක් තියෙන්නේ යථාර්ථ වශයෙන් බැලුවාම ස්කන්ධ ටිකකුයි කෙලෙසේ මේ තියෙන්නේ මම පුද්ගලයා සත්වයා කියලා අපි හිතාගින්න තැනක ඒකයි බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කරන්නේ එකලා වාසය කරනවා කියලා කියන්නේ මොකද්ද මේ තණ්හාව නැතුව ඉන්නවනම් තණ්හාව තමයි පුරුෂයාට දෙවන්න තමන්ගේ තනියට ඉන්න ඉතුරු එක්කෙනා තමයි කවුද තණ්හාව. තණ්හාව තමයි පුරුෂයාගේ දෙවන්න. එතකොට තණ්හාව එක්ක ඉන්නවනම් කිසිම වෙලාවක හුදකලාවේ ඉන්නේ තනියම ඉන්නේ එකලාව වාසය කරන්න. එයා දෙන්නෙක් එකයි ඉන්නේ. ඒ කියන්නේ තමන්ගේ ස්වාමියා එක්කයි තමන් ඉන්නේ. තමන් එහෙම යන්නේ නැහැ කොහෙවත්. අන්න ඒ ආර්ථිනුත් දකින්න ඕනේ තණ්හංච පජානාති කියලා කියනකොට. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරන වේදනාපච්චය තණ්හා එතකොට මේ තණ්හාව කුමක් අරමුණු කරගෙනද තියෙන්නේ හැම වෙලාවෙම වේදනාව අරමුණු කරගෙනයි තමන්ව ඒ ඒ තැන්වලට යොදවන්නේ ඒ ඒ காரணා බඩුමුට්ටු රැස් කරවලා තමන්ගෙන් වැඩගන්නේ මේ තණ්හාවෙන් එයා කරන්නේ ඇයි ඒ ඒ වේදනාව බලාපොරොත්තුෙන් මොකද්ද යම්ම සැප වේදනාවක් නම් එන්නේ ඒ ඒ දේවල් එකතු කරනවා ඒ ඒ තැන්වලට ඕගොල්ලන්ව යවනවා යම්ම තැනක දුක් වේදනාවක් එයිනම් ඒ ඒ බඩු මුට්ටු අයින් කරනවා. ඒ ඒ තැන්වලට යෑම වළක්වනවා. එතකොට හොඳට දකින්ද සැප වේදනාවට තණ්හාවෙන් දුක් වේදනාවෙන් ඉවත් වෙන්න තියෙන තණ්හාවෙන් සැප වේදනාව ලබා ගන්න තියෙන තණ්හාවෙන් දුක් වේදනාව ඉවත් වෙන්න තියෙන තණ්හාව නිසායි ඒක වේදනාපච්චය තණ්හා මෙන්න මේ තණ්හාව නිසායි ඕගොල්ලන්ට ඕගොල්ලෝ වටාවට බඩු මුට්ටු ගොඩේ ගස්සලා තියෙන්නේ ගෙවල් දොරවල් තට්ටු ගණන් වලට සමාහයට හදවලා තියෙන්නේ. ඒව එක එක බඩු මුට්ටු පුරවල එකතු කරවල ඕගොල්ලන්ගේ වැඩ අරගෙන ඕගොල්ලෝ සමාහයට ටිකක් හරි ආඩම්බරෙන් ඉන්නේ අපිට මෙච්චර මෙච්චර දේවල් තියෙනවා කියලා. නමුත් යථාර්ථය අනුව බැලුවාම හරි ලැජ්ජ හිතෙන වැඩක් මෙයාගෙන් මෙච්චර වැඩ අරගෙනයි කියලා. වැඩිපුර වැඩ ගත්ත තරමට වැඩ කරපු තරමට තේරෙනවා මෙයා දාසිභාවය වහල් බව වැඩි කෙනෙක් කියන එක තේරෙන්නට ඕන. මේ පුද්ගලයෙක් ගැන නෙමෙයි තමන් තමන් ගැන දකින්න අදහසක්කුයි මේ කියන්නේ. හොඳට දැකලා තමන් තමන් ගැන කලකිරෙන මිසක ආපහු ලෝකේ අනුන්ගේ අදක් එහෙම බලනවා අල්ලපු gedara කෙනා බඩු මුට්ටු දාලා තියෙන්නේ. එයාගේ ගොඩක් තණ්හාව කියලා පුද්ගල භාවයෙන් බලන එකක් නෙමෙයි මේ කියන්නේ. එහෙම එකක් නෑ. තමන් ඒ එතනත් තමන් මෙතනත් තමන් තමන් අනිත් කෙනා ගැන බලනවා කිව්වොත් ඔය තමන්ට විඳින්න තමන්ගේ ස්වාමියා කරන තව වැඩක් කියලා දකින්න. අනිත් කෙනත් බඩු මුට්ටු ගොඩේ ගහගෙන ඉන්නේ එහෙනම් ඒ කෙනාගේ තොඳ තණ්හාව කියලා කිව්වොත් ඔය දැන් තමන්ගේ ස්වාමියා විඳින්න ගත්ත තව ක්‍රමයක් තමන් තුල කියලා දකින්න. එපමණකින් තමන්ගේ ස්වාමියාට තමන් කීකරු වැඩි කියලා දකින්න. එහෙම අනුන්ගේ එකක් හොයන්න ගියෝ. එතකොට හොඳට දකින්න ඕනේ වේදනාපච්චය තණ්හා කියනකොට මේ වේදනාවේ තියෙන ප්‍රභේද මතයි මේ බඩු මුට්ටු එකතු කරලා තියෙන්නේ එහෙ මෙහෙ තමන්ව අරගෙන ගිහිල්ලා තියෙන්නේ වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා යම් වෙලාවක ඕගලන්ට ප්‍රියමනාප ඒ වේදනාවට හේතු ස්පර්ශය නිසා ප්‍රියමනාප වේදනම නැති වෙනව වේදනාව නැති වෙනවා කියලා පෙවුනොත් ඒක ආපහු හොයාගෙන යන්න බෑ පෙර නොතිබීම හටගෙන මේ වේදනාව නැති වෙනවා කියලා පෙවුනොත් අන්න පින්වතුනි ඕගලන්ට වේදනාව කෙරෙහි තණ්හාව නැහැ එහෙම වුණොත් ඒ කියන්නේ අර වේදනාව ගන්න අහවල් දේ ගන්න අතෙන්ට යන්න කියලා මෙයාට අනකරන්න විදියක් නැහැ. එතකොට දුක් වේදනාවට හේතු ඒ ස්පර්ශ නිසා දුක් වේදනාව හට ගන්නවා ඒ ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා කියලා පෙවුනොත් එතකොට උපේක්ෂා වේදනාවට හේතු නිස්පර්ශය හටගෙන ඒක නැති වෙනවා කියලා පෙවුනොත් ඕගලන්ට මේ වේදනාව නැති වුනොත් යම් වෙලාවක පින්වතුනි වේදනාවගේ Nirodhe එළඹ සිටින්ට එළඹ සිටියොත් සැප වේදනාවක් හටගත්තත් ඒක රැස් වෙන්නේ නැහැ උපචේත යන්නේ නැහැ තියෙනවා නෙමෙයි අනිත්‍යයි දුක් වේදනාවක් හටගත්තත් ඒක ගැටෙන්න බෑ ද්වේෂ කරන්න බෑ තරහ ගන්න බෑ ගැටෙන්න බෑ මොකද ඒක අනිත්‍යයි කියලා දකිනවනම් නරක දේ අයින් කරන්නත් හොඳ දේ ගන්නත් කියලා ජීවිතෙන් ආපහු ක්‍රියාත්මක වෙන්න පැත්තක් නැහැ මොකද සැපේ කියන කොච්චර අනිත්‍යද කියනවනේ ඒක ගන්න අත දාන්න බැරි තරම් මට්ටමට දකිනවා දුක් වේදනාව කොච්චර අනිත්‍යද කියන එක දැක්කොත් ඒකෙන් ඉවත් වෙන්න අත දාන්න බෑ ඉවත් වෙන්න හැරෙන්න බෑ ඒක අනිත්‍යයි කියන මට්ටමට ආවොත් ඒ සිද්ධියට ප්‍රතිචාරයක් නැති වෙනවා. එහෙම වුණොත් තමයි මේ ස්වාමියාගේ චරිතය කියන එක නැති වෙන්නේ මේ ස්වාමියාගේ රංගපෑම නැති වෙන්නේ. අන්න ඒ මට්ටමට යම්කිසි කෙනෙකුට වේදනාව නිරුද්ධ වුණොත් අන්නහව නැති වෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම තණ්හා නිරෝධගාමිනී පටිපදාවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය කියනකොට සම්මා දිට්ඨි සම්මා දිට්ඨිය කියනකොට මෙතනදී මේ පරයයිදි දකින්නට ඕනේ සම්මා දිට්ඨියට තණ්හාව නැති කරන ක්‍රමය. තණ්හාව නැති වෙන්නේ කොහොමද? වේදනාව නැති වුණොත් නම් තණ්හාව නැති වෙන්නේ වේදනාව නැති වෙන පర్యాయයි දැන් ඕගොල්ලන්ට තණ්හාව නැති කරන්න හම්බ වෙන්නට ඕනේ. චක්කු සම්පස්සේ නිසා. ඒ කියන්නේ ඇහැට ප්‍රියමනාප රූපයක් ගැටුණාම සැප වේදනාව උපදිනවා. අප්‍රියමනාප වේදනාවක් ගැටුණාම දුක් වේදනාව උපදිනවා. උපේක්ෂා වේදනාවක් ගැටුණාම උපේක්ෂා වේදනාව උපදිනවා. ඕගලන්ට පුළුවන් වුණොත් මේ තුන් වේදනාවේම අනිත්‍ය දකින්ට මෙන්න මේකට කියනවා සම්මා දිට්ඨිය. ඒ වගේම කන හරහත් සැප වේදනා දුක් වේදනා තුන් උපේක්ෂා වේදනා කියලා තුන් වේදනාවක් ඇති වෙනවා. නාසය ආරම්භයත් සැප දුක් උපේක්ෂා කියලා තුන් ආකාරයි වේදනාව. ඒ වගේම දිව හරහා කය හරහා මනස හරහා. එතකොට මෙන්න මේ තුන් ආකාරයෙන්ම ඇති වෙන වේදනාව ගත්තාම මෙන්න මේ වේදනාව මුල් කාරණාව කරගෙනයි තණ්හාව පැවතුනේ යම්කිසි කෙනෙකුට ඒ ඒ වේදනාවේ අනිත්‍ය දකින්න පුළුවන් නම් ඒ ඒ වේදනාවේ පටිච්ච සමුප්පාද බව බලන්න පුළුවන් නම් ඒ ඒ ස්පර්ශය නැමැති ප්‍රත්‍ය නිසයි වේදනාව හටගන්නේ ඒ ඒ ප්‍රත්‍ය නැති වුණොත් නැති වෙනවා කියලා දකින්න පුළුවන් වුණොත් මෙන්න මෙතෙන්ට මෙන්න මේ දැක්මට කියනවා සම්මා දිට්ඨිය කියලා. මෙන්න මේ සම්මා දිට්ඨිය ජීවිතයේ වෙච්ච දවසට එළඹ සිටපු දවසට ප්‍රියමනාප වූ වේදනාව අනිත්‍යයි අප්‍රියමනාප වේදනාව අනිත්‍යයි කියලා දන්න මට්ටමට නෙමෙයි පින්වතුනි මම මේ කියන්නේ. දකින මට්ටමට දන්නවා සහ දකිනවා කියනකොට ලොකු අර්ථ දෙකක් තියෙනවා. දන්නවා කියන මට්ටමේදී අසහිය යෙදෙන්න පුළුවන් කලකිරෙන්නේ නැහැ. දකිනවා කියන මට්ටමේදී අසහිය කියලා යෙදෙන්නේ නැහැ කලකිරෙනවා. මම ඕකට අර උපමාවක් ගන්න හැම වෙලාවෙම මෙතන ඉඳලා හැමදාම බලන්න ඕනේ මේ උපමාව මතක තියාගෙන දකිනවා කියන කාරණාව. පාරේ මේ පින්වතුන් යනකොට අසුචි සතෙක් ජරා කරලා අසුචි ටිකක් තිබුණොත් දැන් බැලූ බැලමට ඇහෙන් බලනකොටම උතන තියෙන්නේ මේක අසුචි කියලා ඕගලන්ට පේනවා. පේන හින්දා බැරි වෙලාවත් 80කින්වත් ওই ටික අරගෙන සාක්කුවේ දාගන්නවා කියලා එකක් වෙනවද? වෙන්නේ දැන් මේක ඔගොල්ලෝ හිතලාද බලන්නේ නෑ නෑ මේක අසුචියක් නේද මේක අසුබයි නේද අසාරයි නේද කියලා හිතන්න ඕනේද? හිතුවත් නැතත් ඒ දිහා බලපු බමුණකින්ම පෙනෙනවා. ඕන්නම් හිතන්න නෑ නෑ මේක හොඳයි මේක සුබයි මේක මේ හරි හොඳ අරමුණක් කියලා හිතනද එහෙම කොච්චර හිතුවත් කයත් පස්සට අදිනවා හිතත් පස්සට අදිනවා මිසක මොකද මේ දකින්න මට්ටම නිසා දකින්නවා කියලා කියන්නේ ඊට අනුව මෙනෙහි කළත් නොකළත් පේනවා ඒ වගේ හැම වේදනාවක්ම අනිත්‍ය වෙනවා කියන එක දකින්න මට්ටමට ආවොත් අන්න එදාටයි අනිත්‍ය වෙන වෙච්ච වේදනාව ගන්න යන්නේ නැහැ අනිත්‍ය වෙච්ච සැප වේදනාව ගන්න යන්නේ නැහැ. අනිත්‍ය වෙච්ච සැප වේ දුක් වේදනාව ඉවත් වෙන්න යන්නේ නැහැ. ඒක තමන් ප්‍රතිචාරයක් දැක්වත් නොදක්වත් අනිත්‍යයි කියන එක දකින මට්ටමට එනවා. එතකොට උතෙන්ට යන්න තව ප්‍රතිපදාවක් තියෙනවා. තව විස්තර කරන්නට ඕනේ සීල සමාධි ප්‍රඥා. මේ දහම් පරියාය කෙරවලටම ගිහිල්ලා මේ ඔක්කොගෙම මාර්ග ටික එකට එකතු කරලා මාර්ගය ගැන විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා මම. අදට ඒ දැනට ඒ ඒ ධර්මතාවයේ තියෙන ඒ ඒ පරයයන් තේරුම් කරගන්න. මේ ඕනෝ පරයයකින් ආවහම අන්තිමට එන්න ඕනේ සම්මාදිට්ඨි කියලා ඒ ඒ පරයය තමයි අපිට හසු වෙන්න ඕනේ. නමුත් ඒ සම්මාදිට්ඨිය ජීවිතයෙන් විශේෂයෙන් දකින්න ඕනේ මොන විදිහටද කියන කාරණාව වෙනම විස්තර කරන්න මම බලාපොරොත්තු වෙනවා. මොකද දැනට ඒ ඒ න්‍යායේදී අපේ ජීවිත තුල තියෙන ඒ ඒ තැන් වලින් හඳුනා ගන්න ඕනේ අපේ චරිතයේ නොයෙක් ලක්ෂණ ටික විතරක් මතක් කරනවම. ඒ නිසා මෙතනදී තණ්හංච පජානාති කියනකොට මේ ස්වාමියාව හඳුනගන්න ඕනේ ස්වාමියා මේ විදිහට අපෙන් වැඩගන්නේ අපිව යොදවන්නේ වේදනාව නිසායි කියලා දැනගන්නට ඕනේ වේදනාවට කෙරෙහි තණ්හාව නිසායි කියලා ඒ වේදනාව නිරුද්ධ වුණොත් තණ්හාව මේ ස්වාමියාට පවතින්න බෑ. එහෙම වුණොත් අපිට විවේකයෙන් ඉන්න පුළුවන්. වැඩ ගන්නේ නෑ කියලා දකින්න ඕනේ. එහෙම වුණොත් දුක නෑ කියලා දකින්නට ඕනේ. ඊට පස්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වේදනාව මේ තණ්හාව නැති කරන මගයි කියලා දකින්න ඕනේ. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය සීල සමාධි ප්‍රඥා වඩලා එක තැනකට ගන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. ඒ ගන්න ක්‍රමේදී ඕගලන්ට මේ පర్యాయం පෙනෙන්නේ කොමක්ද හැම වේදනාවක්ම අනිත්‍යයි කියන එක දකින මට්ටමට එළඹ සිටිනවා. අපි ගත්තාම දැන් තණ්හාවට උපාදානට හේතුව තණ්හාවයි කියලා කිව්වහම තණ්හාව හික්මෙන්ට හේතු ටික දකින තැනටත් ඇවිල්ලා. වේදනා තණ්හාව ඇති කරන හේතුව වේදනාව නැති කරන තැනටත් ඇවිල්ලා. මේ ඔක්කොම එකම අර්ථයකින් වෙනවා. නමුත් මේ මේ පරයයන් දකින්න. එතකොට ඕගොල්ලෝ හැම වේදනාවක්ම අනිත්‍යයි කියන තැන දකින මට්ටමට ආවහම මෙන්න මේ තණ්හාව නැති වෙලා ජරා මරණ දුක නැති වෙනවා. ඒ දකින මට්ටමට තමයි මේ සම්මාදිට්ඨිය කියලා කිව්වේ. ඉතින් මෙන්න මේ තණ්හාව පිළිබඳව ධර්ම දේශනාව සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළා. <clears throat> සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා යතෝකෝ ආවසෝ ආර්ය ශාවකෝ එවං තණ්හංච පජානාති තණ්හා සමුදයංච පජානාති තණ්හා නිරෝධංච පජානාති තණ්හා නිරෝධගාමිනී පටිපදංච පජානාති එවං සෝ සබ්බසෝ සෝ සබ්බසෝ රාගානුසයං පහය පටිගානුසයං පටිවිනෝදෙත්වා අස්මිති දිට්ඨි මානානුසයන් සමුහනිත්ව අවිජ්ජං පහය විජ්ජං උපාදෙත්වා දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති කියලා. මෙහෙම යම් කෙනෙක් තණ්හාවත් තණ්හාවගේ ඇතිවීමත් තණ්හාවගේ නැතිවීමත් නැති කරන මගක් දැනගත්තොත් එයාට පුළුවන් වෙනවා සෝ සබ්බසෝ රාගානුසයම් පහය සියලු ආකාරයෙන්ම රාගානුසය නැති කරලා පටිඝානුසයම් පටිවිනෝදෙත්වා පටිඝානුසය දුරින්ම දුරු කළා දාලා මම වෙමි කියන දැකීම හා මානය නැසලා අවිජ්ජම් පහයි විජ්ජම් උප්පාදෙත්ව අවිද්‍යාව දුරු කළ විද්‍යාව උපදවාගෙන දිත්තේ වේදම්මේ දුක්ඛ සන්ත කරහොත් මේ ජීවිතේම දුක නැති කරගන්න අවසන් කරගන්න පුළුවන් කියලා සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළා මේ විදිහට තමන්ගේ ස්වාමියා හඳුනාගෙන ස්වාමියාගේ මෙච්චර කල් අපෙන් ගත්ත වැඩ ගැන කලකිරලා මේ ස්වාමියා ගැන කලකිරලා තවදුරටත් ස්වාමියාට වැඳගෙන කටයුතු කරන්නේ නැතුව ස්වාමියාට පොඩ්ඩක් අකීකරු වෙලා ස්වාමියා අකමැති පැත්තක් තමයි බණ අහනවා ධර්මයේ යෙදෙනවා සීල සමාධි ප්‍රඥා කියන ස්වාමියා නසන්න තියෙන පැත්ත නසන්න තියෙන පැත්තට ස්වාමියා කවදාවත් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා ස්වාමියා අකමැත්තෙන් වුණා ස්වාමියා නසන පැත්තට Taman ගිහිල්ලා මේ සසර දුක අවසන් කරගන්න කියලා මතක් කරනවා. ස්වාමියාගෙන් යටතේ ජීවත් වෙන නිසා ස්වාමියාගෙන් වැඩ කරන නිසායි පින්වතුනි බණ දහමට ලෝකේ කවුරුවත් කැමති නැත්තේ. මොකද ස්වාමියා නැසෙන පාරට යොමු කරන්න ස්වාමියා කැමති වෙන්නේ නැති බව තේරුම් කරගන්න. ඕගොල්ලෝ ස්වාමියාට කීකරු යටත් ඉන්න ඕන නම් ඒ විදිහට ඉන්න කියලා දකින්න නැතිනම් අනිත් පැත්තට යන්නත් දකින්න. හොඳයි එහෙනම් අපි දැන් මේ දේශනාවේ පින් අනුමෝදන් කළ යුතු තැන් වලට පින් අනුමෝදන් කරමු. විශේෂයෙන් අද දවසේද මේ ධර්ම දේශනාව දේශනා කරවීම සඳහා විශේෂ දායකත්වයක් සපයනවා කීප පළක්ම විශේෂයෙන්ම දකුණු තලංගම පැලවත්තේ පෙරේරා උද්‍යානයේ අංක 677 නිවසේ පදිංචි එල්.පී.ආර්. පෙරේරා මහතාත් ඒ වගේම සාන්ති පියංගමගේ මහත්මිය ඒ වගේම රමණී අබේකෝන් මහත්මිය සහ එම පවුල් වලට සහසම්බන්ධ තමන්ගේ බෑනලා ලේලිලා ආදී සියලුම දෙනා ඇතුළු සියලුම දූදරු පිරිස අද මේ ධර්ම දේශනාව සඳහා විශේෂ දායකත්වයක් සපයන මේ සත්ක්‍රියාව සඳහා තමන් දුක් මහන්සියෙන් හරි හම්බ කරගත ධනය විය පැහැදම් කරලා මේ සත්ක්‍රියාවට යොදවලා මේ පින්වුතුන්ට සද්ධර්ම ශ්‍රවණය කරන්ට ඉඩ අවස්ථාව සලසලා දීලා පින්කමක් සිද්ධ කරගත්තා ඒ පළවත්තේ පදිංචි එල්.පේ. පෙරේරා මහත්මත්, ශාන්ති පියංගමගේ මහත්මියත්, රමණී අබේකෝන් මහත්මියත්, ඒ වගේම තමන්ගේ ලේලිලා බෑනලා ඇතුළු ඒ සියලු දෙනාගේම පවුල්වල දූදරු සියලුම දෙනා එකතු වෙලා මේ සත්ක්‍රියාව සිද්ධ කරනවා. විශේෂයෙන්ම සත් අදහස් රාශියක් තියෙනවා. පරලෝ සැපත් ඒ හැමදෙනාගේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන විශේෂයෙන් F.H. එඩ්වඩ් පෙරේරා පියාණන්ටත් නන්දා පෙරේරා ගුරු මෑණියන්ටත් සෙමලින් විජේසිංහ උපාසික මාතාවටත් පින් පමුණුවන්නට කල්පනා කරගන්ට මේ ධර්ම සඳහා යොමු කළ කුසලයෙන් ඒ මිය පරලෝකීය එඩ්වඩ් පෙරේරා පියාණන්ට නන්දා පෙරේරා ගුරු මෑණියන් ඇතුළු එමලි විජේසිංහ උපාසික මාතාවට ගේ පරලෝක ගති යහපත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුපනිශ්‍රිය වේවා කියලා සාදුනාදයක් පවත්තන්ට ඒ වගේම අවුරුදු 96ක් සුජීවත්ව වාසය කරන එල්ලේ පෙරේරා මෑණියන්ට මෑණියන් ඇතුළු ඉහත නම් කියපු මේ සඳහා දායකත්වයේ සැපියූ පින්වත් සියලුම දෙනාටත් ඒ පවුලේ සුජීවතු වාසය කරන සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වේවා ඒ වගේම කරන කියන යහපත දහස් සියල්ල සමුද්ද වේවා සසර වසනාතුරු සාපිපාසාදී බියකර දුගී දුප්පත් අසන දින්දු භාගයටපත් නොවේ උතුම් වූ අජනාමර නිර්වාණ සම්පත්තියෙන් සැනසෙන්නට මේ කුසල ධර්මයේ සෑම දිනාටම උතුම් නිවන් පිණසම පාරමිතාවක් වේවා කියලා සාදුනාදයක් පවත්වන්න ආකාසට්ඨා චබුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං චිරන් රක්කන්තු නම් පරන්ති